චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්ම දේශනා මහමෙවුනා සදහම් ප්‍රකාශන නිවන්නට බව ගිමන් දෙසූ සදහම් නිවන් පූජ්‍ය කිරිපත්ගොඩ ඥානානන්ද හිමි දස බල සීලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්ටංග මග්ගසලීලා ජින වචන නදී චිරං වහතුති දස බලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති ආර්ය ෂ්ටාංගික මාර්ගය නම් වූ සිහිල් දියදහරින් හෙබි උතුම් ශ්‍රීමුක බුද්ධ වචන ගංගාව ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් බොහෝ කල් ගලා බස්නාසේක්වා සලායතන සංයුක්තය උද්දාන ගාථා හැඳින්වීම සංසාර දුකට වැටි දුකින් සිටින පිරිසකට කළ යුතුය ලොකුම උපකාරය වන්නේ සසර දුකින් මිදීමට උපකාර කිරීම පමණි. ඒ හැර අන් සියලු උපකාරයන් తాවකාලික වූ හිස් දේවල් පමණි. සසර දුකින් මිදීමට ඇති එකම මඟ භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සීල, සමාධි, ප්‍රඥා වශයෙන් දියුණු කරගත යුතු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට ගලපා ගැනීමට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා මනවින් ඉගෙන ගත යුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් විවිධ අවස්ථාවලදී විවිධ පුද්ගලයන් උදෙසා දේශනා කොට වදාළ උතුම් සූත්‍ර දේශනා 10ක් මේ පොතෙහි ඇතුළත් වේ. මෙහි ඇතුළත් මහා ධම්ම සමාදාන සූත්‍රයෙන් චරිතවත් ජීවිතයක් ඇති කර ගැනීම පිණිස වටිනා උපදෙස් රාශියක් විස්තර වේ. ඒ දිවි පැවැත්වීම් අතරින් මෙලොව දුක් ලැබෙන, පරලොවත් දුක් ලැබෙන ජීවිතයක් මෙලොව සැප ලැබෙන එහෙත් පරලොව දුක ලැබෙන ජීවිත පැවැත්මත් බැහැර කළ යුතු දෙයකි. මෙලොව දුක් ලැබුණත් පරලොව සැප ලැබෙන මෙලොවත් පරලොවත් සැප ලැබෙන දිවි පැවැත්වීම උදාර ජීවිත වේ. කෙලස් නැසූ රහතන් වහන්සේලා හැර කෙලෙස් සහිතව මරණයට පත්වෙන සියලු දෙනාම දුගතියට යන්නේද යන ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් දේශනා කොට වදාළ සෝපාතිශේෂ සූත්‍රයෙන් මාර්ගඵල අවබෝධයෙහි ඇති වටිනාකම පැහැදිලි කර දෙයි. පුද්ගලයන් සසර දුකට වැටෙන්නේ අවිද්‍යාව නිසාමය. අවිද්‍යාව දුරුකොට විද්‍යාව උපතවා ගැනීම ගැන වදාළ අවිද්‍යා පහාන සූත්‍රය අපේ සංසාර ගැටලුව පිළිබඳව කියා දෙයි. ධර්මය කතා කිරීම සියලු දෙනා සමග කළ නොහැකිය. ධර්මයට කැමති කෙනාම දහම් කතාවට සවන් දෙයි. ධර්මයට අකමැති අය සමග දහම් කතාවට යාමේදී කෝපය, ద్వේෂය, අප්‍රසාදය පළ කරයි. මේ ගැන කියා දෙන්නේ දුක්ඛතා සූත්‍රේනි. භාග්‍යවතුන් වහන්සේ විසින් ගයා ප්‍රදේශයේදී දහසක් ජටිල පිරිස උදෙසා ගින්න උපමා කොට දේශනා කොට වදාළ ආදිත්ත පරියාය සූත්‍රය ඇසීමෙන් ඒ දහසක් ජටිල පිරිස උතුම් අරහත්වයට පත් වුණේ ගෞතම බුද්ධ ශාසනයේ විශ්වාසවන්ත අඹුසැමි යුවලක් ලෙස ප්‍රසිද්ධියට පත් වූ නකුල මාතා හා නකුල පිතා දෙපළගෙන් වයෝවෘද්ධ නකුල පියාණන් අරඹයා දේශනා කොට වදාළ නකුල පීතු සූත්‍රයෙන් කය ලෙඩවීමේදී සිත ආරක්ෂා කරගන්නා ආකාරය පැහැදිලි කරගත හැකිය. බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදියේ පටන් ජීවිතයේ අසිරිමත් සිදුවීම් පිළිබඳවත් පටිච්ච සමුප්පාදයේ පිළිබඳවත් අච්චරිය අද්භූත සූත්‍රයෙන් දැනගත හැකිය. පස්වග මහණුන් අරහත්වයට පත් වූ අනන්ත ලක්කන සූත්‍රය පංච උපාදානස්කන්ධයෙහි අනාත්ම බව ඊටාම හොඳින් පැහැදිලි කර දෙන වටිනා සූත්‍ර දේශනයකි. ඉසිපතන මිගදායේදී දේශනා කොට වදාළ මේ දේශනය නිතර නිතර සිහි කළ යුතු දේශනයකි. කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව යන ආශ්‍රව ඡය කිරීමෙන් ආසවක්ෂය ඥානෙ ලැබීම ධර්මාවබෝධයයි. ආශ්‍රව ඡය කිරීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙල සබ්බාසව සූත්‍රයෙන් ඊතා හොඳින් පැහැදිලි වේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කොට වදාළ ආර්ය සත්‍ය බෙදා දැක්වීම ඇතුළත් සත්‍ය විභංග සූත්‍රය කියවීමෙන් ආර්ය සත්‍ය සතර පිළිබඳව මනා අවබෝධයක් ලබාගත හැකිය. ඊටමත් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ පොත ඔබ අතට පත් කරන්නේ සංසාර දුකින් නිදහස් වීමට උපකාරයක් වශයෙනි. එබැවින් මේ දේශනා ඊටාම සැලකිල්ලෙන් යුතුව කියවා ඉගෙනගෙන ජීවිතයට පුරුදු කරගන්නට උත්සාහ කරන්න. සියලු දෙනාටම මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. මෙලොවටත් පරලොවටත් හොඳම සමාදන් වීම. මහා ධම්ම සමාදාන සූත්‍රය. ශ්‍රද්ධාවන්ත පින්වතුනි. අපි දැන් ඉගෙන ගන්නේ මජ්ක්‍ධිම නිකායට අයිති සූත්‍ර දේශනාවක්. මේ දේශනාවේ නම මහා ධම්ම සමාදාන සූත්‍රය. මේ දේශනාවෙන් ඉදිරිපත් කරන කරුණු හරිම සුන්දරයි. සරලයි. සරල උපමාවලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි කවුරුත් හිතපු නැති පැත්තක්. මේ දේශනාව කරන දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමයේ. එදා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා මෙන්න මේ කාරණය වදාලා. මගේ පරම පැතුම මෙයයි. පින්වත් මහණෙනි, බොහෝ සෙයින්ම ලෝකයේ ඉන්න මිනිස්සු මෙන්න මෙවැනි දෙයක් තමයි කැමති. මෙවැනි දෙයක් ඉලක්ක කරගෙනයි ඉන්නේ. හැමතිස්සෙම කැමති. අහෝ වත අනිට්ටා අකන්තා අමනාපා ධම්මා පරිහාය. අනේ අපට දුක් කරදර කම් කටළු නම් සිද්ධ වෙන්න එපා. අපේ මේ තියෙන දුක් කරදර කම් කටළු නැති වෙලා යන්න ඕනේ කියලා තමයි බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ, හිතන්නේ, පතන්නේ, කැමති වෙන්නේ. ඊට්ටා, කන්තා, මනාපා ධම්මා අනේ අපට හොඳ සැප ලබා දෙන දේවල්ම දියුණු කරගන්න තියෙනවා නම් කොයි තරම් හොඳද? මේක තමයි කවුරු ගත්තත් කල්පනා කර කර ඉන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ උනාට මහණෙනි ඒ උද්දවිය ඒ විදිහට කල්පනා කළාට කොයි විදිහටද අනේ අපට දුක් කරදර කම් කටළු නම් එපා මේ තියෙන කරදර කම්කටොළු ටික ඉක්මනට ඉවර වෙලා යන්න ඕනේ. සැනසille සැපසේ සුවසේ වාසය කරන්න ලැබෙන්න ඕනි කියලා. හිතුවාට පැතුවාට ඒ අයට දුක් කරදරමයි තියෙන්නේ. දුක් පීඩාමයි බහුල වශයෙන් තියෙන්නේ. ඒවා අනිෂ්ට අකාන්ත අමනාප දේවල් නම් වැඩෙනවා. නමුත් බොහෝ දෙනෙකුට ඉෂ්ඨකාන්ත මනාප වූ සැනසෙල්ල ඇතිවන කරුණු නම් වැඩෙන්නේ නැහැ. දුක් කරදර කම් කටළු ඇතිවන දේවල් නම් එකතු වෙනවා. මොකද මේකට හේතුව කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් අසවදාලා. මහණෙනි මොකක්ද මේකට හේතුව කියලා. මෙන්න නියම ශ්‍රාවකයා බලන්න ඒ කාලේ වැඩ හිටපු ස්වාමින් වහන්සේලා හැම තිස්සෙම කල්පනා කළේ ශාස්ත්‍රූ ගෞරවය නිසා බුදුරජාණන් වහන්සේගෙන්ම ඒකට වමනා කරන කාරණය ගන්නයි. අතින් දාන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්ස මං ඔය ගැන මෙන්න මෙහෙමයි හිතන්නේ කිය කිය පඬිත කතාවල් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේට අර ස්වාමින් වහන්සේලා කියා හිටියා භගවන් මූලකා නෝ බන්තේ ධම්මා. භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මුල් කරගෙන තමා අපි ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ මුල් කරගෙනයි ධර්මය තියෙන්නේ. භගවන් නෙත්තිකා. අපගේ මේ ධර්මය තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ නායක කරගෙනයි. භගවන් පටිසරණා. අපගේ මේ ධර්මයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි. අන්න බලන්න ශ්‍රාවකයා කල්පනා කරපු විදිහ. සාදු වත බන්තේ භගවන්තං ඒවං පටිභාතු. ඒ තස්ස බාසි තස්ස අත්තෝ. ඉතින් ස්වාමීනි ඔය වදාළ කරුණෙහි අර්ථය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේම අර්ථ වටහාගෙන අපට වදාරණසේක්වා. එතකොට අපි ඒ විදිහට මතක තබා ගන්නම් කියලා අර භික්ෂූන් වහන්සේලා කිව්වා. එතකොට බලන්න හැම තැනකම ශාස්ත්‍රූන් වහන්සේ වැඩ සිටිනවා. ධර්මය තියෙනවා. ශ්‍රාවකයා ඉන්නවා. හොඳ ලස්සනට මේවායින් ඒක අපිට දකින්න ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ ඔන්න පැහැදිලි කරලා දෙනවා. හඳුනා ගන්න ආශෘතවත් පෘ탁ජනයා. ඉද බික්කවේ අසුතවා පෘ탁ජනෝ ඔන්න ඉන්නවා ආශෘතවත් පෘ탁ජනෙක්. අරියානං අදස්සාවි. ආර්යයන් වහන්සේලා අඳුනන්නේ නැහැ. ආර්ය ධම්මස්ස අකෝවිදෝ. ආර්ය ධර්මයේ තේරුම් ගන්න දක්ෂත් නැහැ. ආර්ය ධම්මේ අවිනීතෝ. ආර්ය ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. සත්පුරිසානං අදස්සාවි. සත්පුරුෂයන්ව හඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධම්මස්ස අකෝවිදෝ. සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ. සත්පුරුෂ ධම්මේ අවිනීතෝ. සත්පුරුෂ ධර්මයේ හික්මෙන්නේ නැහැ. කරන්න ඕනි දේ දන්නෙත් නැහැ. කරන්න ඕනි නැති දේ දන්නෙත් නැහැ. මේ කියන්නේ කවුරු ගැනද? ආශෘතවත් පෘ탁ජනයා ගැන. ආශෘතවත් පෘථග්ජනයාට උනේ මොකක්ද කියලා මෙන්න තියෙනවා. සේවිතාබ්බේ ධම්මේ න ජානාති. සේවනය කළ යුතු දේවල් දන්නේ නැහැ. අසේවිතබ්බේ ධම්මේ න ජානාති. සේවනය නොකළ යුතු දේ මොනවද කියලා දන්නෙත් නැහැ. භාජිතබ්බේ ධම්මේ න ජානාති. භජනය කළ යුතු දේ මොනවද කියලා දන්නේ නැහැ. අබජිතබ්බේ ධම්මේ නජානාති. භජනය නොකළ යුතු දේ මොනවද කියලා දන්නේ නැහැ. මෙන්න ආශෘතවත් පෘ탁ජනයා කරන දේ. සේවනය කළ යුතු දේ නොදන්නා නිසා සේවනය නොකළ යුතු දේ නොදන්නා නිසා භජනය කළ යුතු දේ නොදන්නා නිසා භජනය නොකළ යුතු දේ නොදන්නා නිසා ආශෘතවත් පෘ탁ජනයා මොකද කරන්නේ? සේවනය නොකළ යුතු දේ සේවනය කරනවා. සේවනය කළ යුතු දේ අතහරිනවා. භජනය කළ යුතු දේ භජනය කරන්නේ නැහැ. භජනය නොකළ යුතු දේ භජනය කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? අර දුක්, කරදර, කම්කටොළු සියල්ල වැඩි වෙවි යනවා මිසක් අඩුවීමක් නම් නැහැ. සැපත, සන්තෝෂය, සැනසෙල්ල, ඉෂ්ඨකාන්ත මනාප දේවල් තිබුණා නම් ඒවා ඔක්කොම දේවල් නැති වෙලා යනවා. ධර්මය ඇහුණත් ආශෘතවත් පෘ탁ජන නම් බුදුරජාණන් වහන්සේ පෘ탁ජනයාට පාවිච්චි කරනවා ආශෘතවත් පෘ탁ජන කියලා. සාමාන්‍යයෙන් ආශෘතවත් කියන වචනයේ තේරුම නොඇසූ කියන එක. දේවදත්ත පෘ탁ජනද නැත්නම් ආර්ය ශ්‍රාවකද? පෘ탁ජනයි. එතකොට දේවදත්තට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න හම්බ වුණාද? නැත්ද? අහන්න ලැබුණා. මතක තබාගෙන හිටියේ නැද්ද? මතක තබාගෙන හිටියා. භික්ෂුන් වහන්සේලාට කිව්වා මගේ ළඟට එන්න නිවන් මඟ පෙන්වන්නම්. මතකද ඔබට ඒක? දේවදත්ත මතක තබාගෙනත් හිටියා ධර්මය. අනුන්ට කිව්වා. නමුත් එයා කවුද? අශෘතවත් පෘ탁ජනෙක්. අන්න අශෘතවත් පෘ탁ජනයා ගැන හිතන්න හොඳ අවස්ථාවක් ඒක. එයා ධර්මය දන්නවා. නමුත් ඒ ධර්මය කෙරෙහි ශ්‍රද්ධාවට ආවේ නෑ. කල්යාණ මිත්‍රයා හඳුනාගන්න බැරිව ගියා. නිවනට කෙටි මගක්. අලුත පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා 500ක් හිටියා ධර්මය ඇහුවට තාම හරියට ධර්මය අහුවෙච්ච නැති. ශ්‍රද්ධාවට එන්න එපැයි කල්යාණ මිත්‍රය අඳුනගන්න. දේවදත්ත අර ස්වාමින් වහන්සේලාට කතා කරලා කිව්වා දැන් වැඩක් නෑ ශ්‍රමණ ගෞතමයන් වහන්සේගෙන් ලාභ සත්කාරවලට අහු වෙලායි ඉන්නේ සම්පූර්ණයෙන්ම ලාභ සත්කාර පැත්තේ යන්නේ අර අලුත පැවිදි වෙච්ච ස්වාමින් වහන්සේලාටයි මේ දැන් කියන්නේ. ඒගොල්ලන්ට මේක ඇත්ත වගේ. දැන් කවුරු ගැනද මේ දේවදත්ත හඳුන්වා දෙන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. දේවදත්ත කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න කෙටි ක්‍රම තියෙනවා මන් ළඟ. ඒ කරුණ පහ මම කිව්ව ශ්‍රමණ ගෞතමයන් වහන්සේට පිළිගත්තේ නැහැ කිව්වා. මහාන වෙච්ච අයට ඉක්මනින් ධර්මය අවබෝධ කරන්න නම් පාංශ කූලු සිවුරු විතරක් පාවිච්චි කරන්න කියන්න කිව්වා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඒකට කැමති වුණෙත් නැහැ. තුන් සිවුර විතරක්ම පාවිච්චි කරන්න මං ඉල්ලීමක් කරා. ඒ කැමති වුණෙත් නෑ. පින්ඩ පාතෙන් විතරක් යැපෙන්න කියලා නියෝග කරන්න කිව්වා. ඒක කළෙත් නෑ. වෘක්ෂ මූලිකව විතරක් වාසය කරන්න කිව්වා. ඒක කළෙත් නෑ. එළවලුයි බතුයි විතරක් වළඳන්න කියලා ඉල්ලා හිටියා. ඒක කළෙත් නෑ. ඒ නිසා ශ්‍රමණ ගෞතමයන් ළඟ ඉඳලා නිවන් දකින්න හිතන්න එපා. මං ඔබට පෙන්වා දෙන්නම් කෙටි මාර්ගය. පාඩම් හිටියට පෘ탁ජනභාවය නැති වෙන්නේ නැහැ. එයා දන්නවා ඉතින් ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි කියන්න. පාඩම් කරලානි තියෙන්නේ. දේවදත්ත පිරිස එක්කරගෙන ගියා. අර භික්ෂූන් වහන්සේලා 500ම වට වෙලා ධර්මය අහන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අන්ධ බාල පෘ탁ජනයෙකුගෙන්. ආශෘතවත් පෘ탁ජනයෙකුගෙන්. ආර්ය දර්ශනය දැක්කේ නැති ආර්යයන් වහන්සේලා හඳුනාගත්තු නැති ආර්ය ධර්මයට අදක්ෂ සත්පුරුෂ ධර්මයට අදක්ෂ ආර්ය ධර්මයේ නොහික්මෙන සත්පුරුෂ ධර්මයේ නොහික්මෙන දේවදත්ත බද්ධ වෛරයෙන් යුක්තයි ඊර්ෂාවෙන් යුක්තයි ලාමක ඉච්ඡාවෙන් යුක්තයි දැන් එයා තමා පෙනී හිටියේ අර පිරිස ගැලවුම් කාර්යය වගේ අර ස්වාමින් වහන්සේලා පිරිසත් මේකට අහු වුණා පෘථග්ජනයෙකුට අහු වුණොත් ඉවරයි දැන් බලන්න අපේ හිතේ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා. අයෝනිසෝ මනසිකාරයක් තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනා වුණත් ආශෘතවත් පෘ탁ජනේකට අහු වුණොත් අයෝනිසෝ මනසිකාරයට වැටෙනවා. බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේටයි මොග්ගල්ලාන මහරහතන් වහන්සේටයි කතා කළා. සාරිපුත්ත මොග්ගල්ලාන ඇයි බලාගෙන ඉන්නේ? දේවදත්ත අලුත පැවිදි වුණු භික්ෂුන් වහන්සේලා 500ක් එක්කන් ගිහින් ඉන්නවා. විපතටපත් වෙන්න ඉස්සෙල්ලා එක්කන් එන්න කිව්වා. වෙනස අඳුනගන්නේ ආර්ය ශ්‍රාවකෙක්ම විතරයි. ඉතින් උන්වහන්සේලා ගිහින් ධර්මයේ දේශනා කරලා එක්කගෙන ආවා. මේකෙන් පේනවා අපට පෘථග්ජනයව හොයන එකත් ලේසි නෑ. එහෙනම් පෘථග්ජනයෙක්ව අඳුනාගන්නේ කවුද? ආර්ය ශ්‍රාවකෙක්. ආර්ය ශ්‍රාවකයා ආර්ය ශ්‍රාවකයවත් අඳුනා ගන්නවා. පෘථග්ජනයවත් අඳුනා ගන්නවා. පෘථග්ජනයාට ආර්ය ශ්‍රාවකයා හොයන්නත් බෑ. පෘථග්ජනයා හොයන්නත් බෑ. දැන් බලන්න මේ දේවදත්තගේ සිද්ධියෙන් අපිට පේනවනේ මේක කොච්චර බරපතලද කියලා. පෘථග්ජනයාව අඳුනගන්න තියෙන්නේ ක්‍රියාවලින්. මොකක්ද ක්‍රියාව? එයා සේවනය කළ යුතු දෙය දන්නේ නැහැ. භජනය කළ යුතු දෙය දන්නේ නැහැ. භජනය නොකළ යුතු දෙය දන්නේ නැහැ. නොදන්නා නිසා මේ අශෘතවත් පෘථග්ජනයා මොකද කරන්නේ? සේවනය නොකළ යුතු දේ සේවනය කරනවා. සේවනය කළ යුතු දේ අතහරිනවා. භජනය කළ යුතු දේ භජනය කරන්නේ නැහැ. භජනය නොකළ යුතු දේ භජනය කරනවා. ඒ නිසා දුක් කරදර කාම් කටළු පීඩාවල ඉවරයක් වෙන්නේ නැහැ. අවසානයක් වෙන්නේ නැහැ. යහපත සැනසille ලැබෙන දේවල් ඔක්කොම ටික එයාට අහිමි වෙලා යනවා. අනිෂ්ට අකාන්ත අමනාප දේවල් රැස් වෙනවා. බලන්න එතකොට මේ පෘථග්ජන බව කොයි තරම් අනතුරුදායකද කියලා. ඔබ ඒ අනතුරෙන් අත් මිදෙන්න. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි පෘථග්ජනය නොවී ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයන් බවට පත්වෙන්න. මෙන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. සුතවා කෝ භික්ඛවේ ආර්ය ශාවකෝ. පින්වත් මහණෙනි, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා අරියාණන් දස්සාවි. ආර්යයන් වහන්සේලාම අඳුනනවා. ආර්ය දර්ශනය කියන්නේ ඒකයි. ආර්ය ධම්මස්ස කෝවිදෝ ආර්ය ධර්මයට දක්ෂයි. ආර්ය ධම්මේ සුවිනීතෝ. ආර්ය ධර්මයෙහි හික්මෙනවා. සත්පුරිසානං දස්සාවි. සත්පුරුෂයන් වහන්සේලාව අඳුනනවා. සත්පුරිස ධම්මස්ස කෝවිදෝ. සත්පුරුෂයන්ගේ ධර්මයේ හික්මෙනවා. මේ ලක්ෂණ තියෙන්නේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාර්යය යෙදෙනකොට මෙයාට ඇති වෙනවා ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව ඇති වුනහම අන්න කරුණු ටික තේරුම් ගන්නවා. මොනවද තේරුම් ගන්න කරුණු? සේවිතබ්බේ ධම්මේ පජානාති. සේවනය කළ යුතු දේ මේකයි කියලා දැනගන්නවා. අසේවිතබ්බේ ධම්මේ පජානාති. සේවනය නොකළ යුතු දේ මේකයි කියලා දැනගන්නවා. බජිතබ්බේ ධම්මේ පජානාති. භජනය කළ යුතු දේ මේකයි කියලා දැනගන්නවා. අබජිතබ්බේ ධම්මේ පජානාති. භජනය නොකළ යුතු දේ මේකයි කියලා දැනගන්නවා. කල්යාණ මිත්‍රයන් නිසාමයි. දැන් මෙයා කාරණාකාරණ දන්න මිනිසයානේ. ඒකට මුල් උනේ මොකක්ද? කල්යාණ මිත්‍රයන් ඇසුරින් සද්ධර්මයේ ශ්‍රවණය ලබනවා. ඒ නිසාම තමයි එයා ආර්යයන් වහන්සේලාව අඳුනගන්නේ. බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩන අතරේ රාත්‍රී කාලේ නවාතැන් ගන්න ඕනේ වුණා. උන්වහන්සේ කෙලින්ම වැඩියේ කුඹල් හලකට. ඒ කියන්නේ වළං හදන මුදලාලි කෙනෙකුගේ වළං දාන ශාලාව. ඒ ශාලාව හිස් වෙලා තියෙනකොට ඕන කෙනෙකුට නවාතැන් දෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා කුඹල් කරුගෙන් අහනවා පින්වත මං අද රැයට අර ශාලාවේ හිටියට කමක් නැද්ද? කුඹල් කරු කියනවා පින්වත් ශ්‍රමණයන් වහන්ස කලින් ආපු තව භික්ෂුවක් ඉන්නවා. එයාගෙන් අහලා බලන්න. එයා කැමති නම් ඉතින් මගෙන් ප්‍රශ්නයක් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ මේ ශාලාවට වැඩියා. ඇතුළේ එක්කෙනෙක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව මමත් අද රැයට මෙහි නැවතුණාට කමක් නැද්ද? "ආ කමක් නෑ ඔය ඉඩ තියෙන්නේ ඉන්න" කිව්වා. කුඹල් හලේදී හමු වූ පින්වතා බුදුරජාණන් වහන්සේ ශාලාව ඇතුළට ගිහිල්ලා පැදුරක් තිබුණා පැදුර එලාගෙන වාඩි වුණා. වාඩි වෙලා ඉතින් භාවනා කරන්න පටන් ගත්තා. අර භික්ෂුවත් පැත්තක ඉඳලා භාවනා කරනවා. බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නැගිටලා සක්මන් කළා. එතකොට අර භික්ෂුවත් නැගිටලා සක්මන් කරනවා පැත්තකින්. ආයේ බුදුරජාණන් වහන්සේ වාඩි වුණාම බුදුරජාණන් වහන්සේට හිතුණා මෙයා හරි තැන්පත්. Tamange පාඩුවේ ඉන්න කෙනෙක්. කලබල නෑ. මම මෙයාගෙන් විස්තර පොඩ්ඩක් අහන්න ඕනි කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා පින්වත් භික්ෂුව ඔබේ නම මොකක්ද? මිත්‍රයා මට කියන්නේ පුක්කුසාති කියලා. පින්වත් භික්ෂුව ඔබ කවුරුන් උදෙසා පැවිදි වුණ කෙනෙක්ද? මිත්‍රයා සැවැත් නුවර වැඩ සිටිනවා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක්. ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙලා වැඩ සිටිනවා ගෞතම කියලා. උන්වහන්සේ නිසා පැවිදි වෙච්ච කෙනෙක්. මම හරි කැමතියි උන්වහන්සේගේ ධර්මයට. පින්වත් භික්ෂුව ඔබේ බුදුරජාණන් වහන්සේව දැකලා තියෙනවද? අනේ නෑ මිත්‍රයා මං දැකලා නෑ බුදුරජාණන් වහන්සේව. පින්වත් භික්ෂුව ඔබට බුදුරජාණන් වහන්සේව දැක්කම අඳුනගන්න පුළුවන්ද? මිත්‍රයා මට අඳුනගන්න බෑ. යෝ ධම්මං පස්සති සෝමං පස්සති. එතකොට බුදුරජාණන් වහන්සේට අවබෝධ වුණා මේ කෙනා මේ පැවිදි වෙලා තියෙන්නේ තමන් වහන්සේ උදෙසා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ජීවිතය ගැන මාත් ඔබට කරුණු ටිකක් කියන්නද කියලා. හොඳයි කිව්වා. දැන් කරුවලේ බුදුරජාණන් වහන්සේ එක පැදුරක වාඩි වෙලා මෙයා එක පැදුරක වාඩි වෙලා දැන් ඔන්න කියා දෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවිතය ගැන මේකේ මම කියලා ගන්න දෙයක් නැහැ. මගේ කියලා ගන්න දෙයක් නැහැ. මගේ ආත්මය කියලා ගන්න දෙයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ ධාතු ස්වභාවයක්. උන්වහන්සේ විස්තර කරගෙන කරගෙන යනකොට මේ පුක්කුසාතිට අවබෝධ වුණා. අනාගාමී ඵලයටපත් වුණා. ධර්මය අවබෝධ වෙච්ච ගමන් ඒ වේලෙම බිම දිගා වෙලා වැඳ වැටුණා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මගෙන් වරදක් වුණා. මම දැනගෙන නෙමෙයි මිත්‍රයා කිව්වේ. මේ වැඩියේ මගේ ශාස්ත්‍රුන් වහන්සේයි. කරවලේම අඳුනගත්තා. එතකොට බුදුරජාණන් වහන්සේව අඳුනගත්ත ගමන් ඒ ඇති වෙන ගෞරවය වළක්වන්න බෑ. දැක්කද ඒ ගෞරවය? ඒක ස්වාභාවික එකක්. බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රෝන් වහන්සේය කියලා ඇති වෙන ගෞරවය වළක්වන්න බෑ. කල්යාණ මිත්‍රයා අඳුනාගන්නේ ධර්මය දැකීමෙන්මයි. එතකොට අපට පේනවා ධර්මය අවබෝධ කර ගැනීමෙන් කල්යාණ මිත්‍රයාව අඳුනා ගන්නවා. අන්න දැක්කනේ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙච්ච ගමන් අරියාණන් දස්සාවේ ආර්යයන් වහන්සේ අඳුනාගත්තා. සත්පුරුෂයන් වහන්සේලාව අඳුනා ගන්නවා. මොකද හේතුව ඒකට ආර්ය ධර්මයට දක්ෂයි. ආරි ධර්මයේ හික්මෙනවා. දැන් එයා ධර්මය අහලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය ඇති උනේ නැත්නම් ඒකේ තේරුම මොකක්ද? ධර්මය අවබෝධ උනේ නැත කියන කරුණ. ඉර පෑවුවත් කරුවලේ නම් කල්යාණ මිත්‍රයයි සද්ධර්ම ශ්‍රවණයයි කියන මේ බාහිර අංග දෙක පිහිට වෙන හැටි හොඳට තේරෙනවා ධර්මය අල්ලන කෙනාට. ඉර පායලා නැති එක්කෙනා කරුවලේම නම් කොහොමද පේන්නේ එයාට? එයාට පේන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ පෙන්වා දෙනවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ආර්යයන් හඳුනනවා. සත්පුරුෂයන් හඳුනනවා. ආර්ය ධර්මයට දක්ෂයි. සත්පුරුෂ ධර්මයට දක්ෂයි. ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මෙනවා. දැන් මෙයා දන්නවා සේවනය කළ යුතු දේ මේකයි කියලා. සේවනය නොකළ යුතු දේ මේකයි කියලා. දන්නවා. භජනය නොකළ යුතු දේ මේකයි කියලා දන්නවා. භජනය කළ යුතු දේ මේකයි කියලා දන්නවා. දුක් අඩු වෙන්නේ මෙන්න මේ නිසයි. ඒ දන්න නිසා එයා මොකද කරන්නේ? සේවනය නොකළ යුතු දේ අතහරිනවා. සේවනය කළ යුතු දේ සේවනය කරනවා. භජනය නොකළ යුතු දේ භජනය කරන්නේ නැහැ. භජනය කළ යුතු දේ භජනය කරනවා. එතකොට මොකද වෙන්නේ? සේවනය නොකළ යුතු දේවල් සේවනය නොකරන නිසා භජනය නොකළ යුතු දේවල් භජනය නොකරන නිසා දුක් කරදර කාම් කටළු පීඩා ඔක්කොම අඩු වෙලා යනවා. සේවනය කළ යුතු දේ භජනය කළ යුතු දේ භජනය කරන නිසා සැපය සැනසෙල්ල ළඟා කරගන්නා වූ කරුණ වැඩි වෙලා යනවා. ධර්ම සමාදන් වීම 4 ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි ධර්ම සමාදන් වීම හතරක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බුදු නුවණින් දැනගෙන මේ දේශනා කරන්නේ මෙන්න ඒ හතර වර්තමානයේදී දුකසේ වාසය කරනවා මරණින් පස්සේ දුක් විපාක විඳවනවා වර්තමානයේදී සැපසේ වාසය කරනවා. මරණින් පස්සේ දුක් විපාක විඳවනවා. වර්තමානයේදී දුකසේ වාසය කරනවා. මරණින් පස්සේ සැප විපාක ලැබෙනවා. වර්තමානයේදී සැපසේ වාසය කරනවා. මරණින් පස්සේ සැප විපාක ලැබෙනවා. මෙතනදී වර්තමානයේදී කියලා කිව්වේ මේ ජීවිතයේදී කියන එක. ඕක තමයි සමස්ත ලෝකයේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය හතරට බෙදෙන විදිහ. බුදුරජාණන් වහන්සේ මේ එක එකක් විස්තර කරනවා. කරන කලට පව් මිහිරිය මීසේ. පින්වත් මහණෙනි මොකක්ද මේ වර්තමානයේ දුකසේ වාසය කරමින් මරණයෙන් පස්සේ දුක් විපාක විඳිනවා කියන්නේ. තං අවිද්වා අවිජ්ජාගතෝ යථා භූතං නප්පජානාති. මේ පුද්ගලයා අවිද්‍යා සහගත පුද්ගලයෙක්. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මොකවත් අවබෝධ වෙච්ච නැති කෙනෙක්. මේ නිසා මෙයා ජීවිතයේ යථාර්ථය මොකද්ද කියලා දන්නේ නැහැ. එයා දන්නේ නෑ මම මේ මේ දේවල් පුරුදු කළොත් මට මේ ජීවිතේ දුක් විඳින්න වෙනවා. මට මරණින් පස්සේ ආයෙමත් ලැබෙන්නේ දුක විතරමයි කියලා එයා දන්නේ නෑ. මේක දන්නේ නැති නිසා මේ අවිද්‍යා සහගත පුද්ගලයා වර්තමානයේ දුක ලැබෙන මරණින් මතු දුක් විපාක ලබා දෙන දේවල් සේවනය කරනවා. දුරු කරන්නේ නැහැ. විද්වා විජ්ජාගතෝ යථා භූතං පජානාති. ආර්ය දර්ශනයට පැමිණිච්ච කෙනා මේක දන්නවා. මෙලොව ජීවිතයේ මේ මේ දේවල් තියෙන්නේ දුක පිණිසයි. මේවා කරගෙන ගියොත් පරලොවත් දුක කියලා අර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. එයා දන්නා නිසා ඒ දේවල් සේවනය කරන්නේ නැහැ. ඒවා දුරු කරනවා. පළවෙනි ධර්ම සමාදානය ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දුරු කරනවා. ඒවා සේවනය නොකරන නිසාම දුක් කරදර කම්කටොළු පීඩා ඇතනම් ඒවා දුරු වෙලා ගිහිල්ලා සැපය සැනසෙල්ල ආරක්ෂාව ලැබෙන දේම තමා හිමි කරගන්නේ. මතු දුක ලැබෙනා දේ නොම කරනා ඊළඟට දෙවෙනි ධර්ම සමාදානය. මේ ජීවිතේ සැපසේ වාසය කරනවා. මරණින් පස්සේ දුක් විපාක විඳව විඳවා ඉන්න තියෙනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේක දන්නවා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන්නේ විද්වා විජ්ජාගතෝ. අවබෝධයට පැමිණිච්ච ශ්‍රාවකයා මේක දන්නවා. ඒ නිසා මේ ජීවිතේ සැප තිබුණට මරණින් මත්තේ දුක් විපාක ලබන්න තියෙන නිසා එයා ඒක සේවනය කරන්නේ නැහැ. එයා ඒක අත්හරිනවා. ඒ නිසාම එයාට දුක් කරදර කම්කටොළු යමක් ඇත්නම් ඒක නැති වෙලා යනවා. සැප සතුට සොම්නස හිමි කරගන්නවා. ඒකට හේතුව මොකක්ද? ඒවං හේතං භික්ඛවේ හෝති යතාතං විද්දසුනෝ එහෙම තමයි කියනවා ජීවිතාබෝධය ලබාගත් කෙනා අද දුක වින්දත් හෙට සැප ලැබෙන නිසා ඒ වගේම තුන්වැනි ධර්ම සමාදානය මෙලොව ජීවිතයේ දුකසී වාසය කරනවා හැබැයි පරලොව ජීවිතේ සැප ලබා ගන්නවා මේක දන්නවා විද්‍යාවටපත් වෙච්ච එක්කෙනා. ආර්ය සත්‍යයට පැමිණිච්ච එක්කෙනා මේ කාරණය දන්නවා. දන්න නිසා එයා ඒක සේවනය කරනවා. අතහරින්නේ නැහැ. මේ ජීවිතේ දුක තිබුණත් එයා විඳගෙන ඉන්නවා. පරලොව ජීවිතේ සැප ලබා ගන්නවා. ඒකට හේතුව තමයි එයා ජීවිත අවබෝධයෙන් යුක්තයි. මෙලොවත් සැප පරලොවත් සැප හතරවෙනි ධර්ම සමාදානය තමයි මෙලොව ජීවිතයේදී සැපසේ වාසය කරනවා. පරලොව ජීවිතයත් සැප විපාක විඳිනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේකත් ඒ ආකාරයෙන්ම දන්නවා. අවබෝධයට පැමිණුණ කෙනා විඥාගත දන්න නිසා එයා ඒක සේවනය කරනවා. අත්හරින්නේ නැහැ. ඒ නිසාම එයාට දුක් කරදර තිබුණා නම් ඒ සියල්ල නැති වෙලා යනවා. සැප සතුට සැනසෙල්ල උදා කරගන්නවා. අපි මෙතෙක් වෙලා ඉගෙනගත් ධර්ම සමාදාන හතර තමයි වර්තමානයේදී දුක සේවාසය කරනවා මරණින් පස්සේ දුක් විපාක විඳවනවා වර්තමානයේදී සැපසේ වාසය කරනවා මරණින් පස්සේ දුක් විපාක විඳවනවා. වර්තමානයේදී දුකසේ වාසය කරනවා මරණින් පස්සේ සැප විපාක ලැබෙනවා. වර්තමානයේදී සැපසේ වාසය කරනවා මරණින් පස්සේ සැප විපාක ලැබෙනවා. දැන් මේ හතරම දන්නේ නෑ ආශෘතවත් පෘථග්ජනයා. ඒ නිසා එයා මේ ජීවිතයේ දුක් ලැබෙන පරලොව ජීවිතයේ දුක් ලැබෙන යමක් ඇද්ද? ඒක සේවනය කරනවා. මේ ජීවිතයේ සැප දෙයක් ඇද්ද? ඒකත් කරනවා. මේ ජීවිතයේ දුකසේ හිටියත් පරලොව සැප ලැබෙන දේ තියෙනවා. ඒව කරන්නේ නැහැ. මේ ජීවිතයේත් සැප ලැබෙන පරලෝ ජීවිතයේත් සැප ලැබෙන දේ තියෙනවා. ඒවා කරන්නෙත් නැහැ. ඇයි ඒ? දන්නේ නැති නිසා. නමුත් ඔය හතර ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නා නිසා ඔහු මේ ජීවිතයේ දුක් ලැබෙන පරලොව දුක් ලැබෙන දේ කරන්නේ නැහැ. මේ ජීවිතයේ සැප විඳගෙන ඉඳලා පරලොව දුක් ලැබෙන දේත් කරන්නේ නැහැ. මේ ජීවිතයේ දුක් විඳ විඳ හිටියත් පරලොව සැප ලැබෙනවා නම් එයා ඒ දේ කරනවා. මේ ජීවිතයේ සැප විඳිමින් පරලොවත් සැප ලැබෙන දේ කරනවා. එක වර්තමානයේදී දුකසේ වාසය කොට මරණින් මතු දුක් විපාක විඳීම දැන් මේක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. මෙන්න මේකයි කියනවා මේ ජීවිතයේ දුක් විඳිමින් පරලොව ජීවිතයේ දුක් විඳීම. කෙනෙක් ඉන්නවා සතුන් මරනවා, ප්‍රාණඝාත කරනවා, මනුෂ්‍ය ඝාතන කරනවා. මේවා කරන්නේ එයා දුකසේ. දැන් අපි දන්නවා ත්‍රස්තවාදීන් සමහර අවස්ථාවලදී ඝාතනවලට කාන්තාවන්ගේ බෝම්බ බැඳලා පිටත් කරනවා. සතුටින් hina වෙවිද යන්නේ? නෑ. ඇඬු කඳුලින් යන්නේ. දුකසේ යන්නේ. ගිහිල්ලා ප්‍රාණඝාත කරනවා. මනුෂ්‍ය ඝාතන කරනවා. මොකද එයා ගෙවල් වලට වෙලා සැනසille සැපසේ වාසය කරලාද? ඔය තියෙන දෙයක් කාලා බීලා නෑ. කැලෑවලට ගිහිල්ලා මధుරව තලතල දුකසේ ඉන්නේ. දුකසේ ගිහින් තමයි ඔය මරන්නේ. එතකොට එයා ඒ ක්‍රියාව කරද්දි දුකසේ වාසය කරනවා. සොරකම දුකසේ කුමටද? සමහරු ඉන්නවා සොරකම් කරනවා. ඒ හොරකම නිසා ඒ හේතුවෙන් එයා දුකසේ වාසය කරනවා. සමහරු සතුන් මරනවා. මිනි මරනවා. හොරෙන් හැංගි හැංගි දුකසේ තමයි මේවා කරන්නේ. ඔන්න අහුවෙලා හිරේ විලංගුවේ දානවා. දඬුවම් දෙනවා. එතකොට එයා ප්‍රාණඝාතය මුල් කරගෙන දුකසේ වාසය කරනවා. ඔන්න සොරකම් කරනවා හැංගි හැංගි ගිහිල්ලා බයෙන් බයෙන් අමාරුවෙන් ඔන්න සොරකම් කරනවා කොහොම හරි මේ සොරකම අහු වෙනවා ඊට පස්සේ මෙයාව අරන් ගිහින් ගහනවා, තලනවා, දඬුවම් දෙනවා. එතකොට මොකද වෙන්නේ? එයා දුකසේ ගිහින් සොරකම් කළා. ඒ හේතුවෙන්ම එයා දුක් දුම්නස් විඳිනවා. බයෙන් බයෙන් ගිහින් බයෙන්ම ඉන්නවා. සමහරු ඉන්නවා අනාචාරයේ හැසිරෙනවා. බයෙන් බයෙන් හැංගි හැංගි මේක අහු වෙනවා. ඊට පස්සේ ඒක මුල් කරගෙන එයා නොයෙක් දුක් දොම්නස් වලට භාජනය වෙනවා. දුක් විඳිනවා. ඒ තමයි මේ ජීවිතේ දුකසේ ජීවත් වීම. මේ ගොඩට අයිති විශාල පිරිසක් ලෝකේ ඉන්නවා. වචනය වරද්දාගෙන නැති ප්‍රශ්න හදා ගන්නවා. තව සමහරු ඉන්නවා බොරු කියනවා. දුකසේ ගිහිල්ලා බොරු කියනවා. ඔන්න ඊට පස්සේ බොරුවෙන් ප්‍රශ්න හට ගන්නවා. ආයෙත් එයා ඒකට මැදි වෙලා දුක් විඳිනවා. සමහරු දුකසේ ගිහිල්ලා කේලම් කියනවා. ඊට පස්සේ කේලම ඇවිස්සලා ගිහිල්ලා මහා දුක් කරදර කම්කටොළු වලට භාජනය වෙනවා. සමහරු පරුෂ වචන කියනවා. ඊට පස්සේ නැති ප්‍රශ්න හදාගෙන ගුටි කාලා අතපය කඩාගෙන දුක් විඳිනවා. එතකොට මේ දුකසේ ජීවත් වීම කියන එක වර්තමානයේ නැද්ද? තියෙනවා. ඊළඟට තමා අනුන්ගේ දේවල් දැකලා හූල්ලනවා. හූල්ල හූල්ල දුකසේ වාසය කරනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනුන්ගේ දේවල් උහුලන්නේ නැහැ. ඊර්ෂ්‍යාව ඇති වෙනවා. අනේ මේවා මට ගන්න ඇත්නම් කියලා හිත හිතා. ඒවා විනාශ කරන්න කල්පනා කරනවා. දුකසේ වාසය කරනවා තරහෙන්. ඒ හින්දම ඒක මුල් කරගෙන එයා කයින් අකුසල් කරනවා. වචනයෙන් අකුසල් කරනවා. සිතින් අකුසල් කරනවා. තරහෙන් හටගත්තු අකුසල් වලින් එයා තව තවත් දුක් විඳිනවා. අපි විතරයි ඉන්න ඕනේ. ඊළඟට මෙයා මිත්‍යා දෘෂ්ටිය නිසා දුකසේ වාසය කරනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා දුක් විඳිනවා. දැන් අපි ගත්තොත් වර්තමාන ලෝකයේ ඔය සමහර ආගම් තියෙනවා. ඒ ආගම්වල අයගේ අදහස ඒ ආගම්වල අය විතරයි ඉන්න ඕනේ. අනිත් අය මැරෙන්න ඕනේ. බෝම්බ පුපුරවන්නේ, ඔය විනාශ කරන්නේ. මේ බලන්න මිත්‍යා දෘෂ්ටිය නිසා දුකසේ දුක් රැස් කරනවා. එතකොට මේ ජීවිතේ දුකසේ වාසය කරලා කායස්ස බේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතං නිරයන් uppacchati. කාය බින්දී මරණින් මතු අපාය දුර්ගතියයි කියන නිරයේ තමයි ගිහින් උපදින්නේ. ඒ ධර්ම සමාදානයට කියනවා මෙලොවත් දුකසේ වාසය කරන පරලොවත් දුක් විපාක විඳින ධර්ම සමාදානය. අශෘතවත් පෘ탁ජනයා දන්නේ නැහැ ඒක. එයා ඒක සේවනය කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා දන්නවා. එයා ඒක සේවනය කරන්නේ නැහැ අත්හරිනවා. දෙක වර්තමානයේදී සැපසේ වාසය කොට මරණින් මතු දුක් විපාක විඳීම තව කොටසක් ඉන්නවා බොහෝම සැපසේ ප්‍රාණඝාත කරනවා. සතුන් මරනවා. සමහර අම්මලා ඉන්නවා දරුව ලැබෙන්න එනකොට මාසෙ දෙක වෙනකොට ඔන්න ගිහින් මරනවා. ගිහින් කියපුවාම කියනවා අන්න මට දහදාහක් දෙන්න මං මරලා දාන්නම් කියනවා. මරනවා ඉතින්. එතකොට එයා ඒක කරන්නේ සතුටින්. සැපසේ. එහෙම කරලා ඒකෙන් සල්ලිත් උපයනවා. උපයලා සැපසේ වාසය කරනවා. කරන්නේ නැද්ද එහෙම? කරනවා. පරපණ නැසීම සැපසේ කරන උදවිය. සමහරුන්ට කියනවා අහවලා මරන්න ඕනේ මං උඹට ලක්ෂයක් දෙනවා. සැපසේ ගිහිල්ලා මරනවා. ඒ කරලා ලක්ෂයක් ගන්නවා. සැපසේ ඉන්නවා. මනුෂ්‍ය ඝාතන කරලා සැපසේ ඉන්නවා. සමහරු ඉන්නවා සොරකම් කරලා ඔන්න ඉඩම් ගන්නවා. පත්තරවල තියෙන්නේ ඔය රට යවනවාය කියලා. මිනිස්සුන්ගෙන් සල්ලි ගන්නවා ලක්ෂ ගණන්. ජපානෙට යවන්නම්, ඉතාලිය යවන්නම් කිය කියා. ඒ කරලා ඒ සල්ලි වලින් ඉඩම් ගන්නවා. හෝටල් වල ගිහිල්ලා කකා බිබී ඉන්නවා. මේ සොරකම් කරනවා සැපසේ වාසයත් කරනවා. මෙලොව ජීවිතය එයා ඒකෙන් තමා සැප විඳින්නේ. කොමිස් ගන්නවා. කොමිස් අරන් මොකද කරන්නේ? තට්ටු ගණන් විශාල බිල්ඩින් ගහනවා ලොකු යාන වාහන ගන්නවා. හෝටල් වල ගිහින් කකා බිබී ඉන්නවා. විදේශ සංචාරවල යනවා. ඔක්කොම මේ සොරකම් කරන සල්ලි කොමිස් ගැහිලි වලින් උපයන සල්ලි. එහෙම නැද්ද ලෝකේ? අන්න බලන්න අදත් ඒක ලෝකේ තියෙනවා. අනාචාරයේ හැසිරීමෙන් සැපසේ වාසය කිරීම. ඊළඟට සමහරු අනාචාරයේ හැසිරෙනවා. හොඳට සල්ලි හම්බ කරනවා. අනාචාරයේ හැසිරුණාට පස්සේ උසස් වීම ලැබෙනවා. සම්මාන හම්බ වෙනවා. බොහෝම ලොකු සභාවල් වලට කැඳවෙනවා. ප්‍රධානත්වය දරනවා. මහා සංවිධානවල සභාපති වෙනවා. අනාචාරයේ හැසිරිලා එයා සැපසේ වාසය කරනවා එකෙන්. එයා අනාචාරයේ හැසිරෙනවා නම් ලෝකෙ වටේ එක්කන් යනවා යාළුවෝ. සවාරිවල ගිහිල්ලා හොඳ හෝටල්වල කකා බිබී ඉන්නවා. දැන් මොකද්ද එයා කරන්නේ මේ? අනාචාරයේ හැසිරීමෙන් සැපසේ වාසය කරනවා. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේ දැකපු විදිහ ඒක තමා දෙවෙනි ධර්ම සමාදානය. බලන්න ලෝකෙ වැඩි ඔය දෙක තමයි. වැඩිත් නෙමෙයි ලෝකෙ තියෙන්නෙම ඔය පළවෙනි එකයි දෙවෙනි එකයි තමා. බොරු කියන්නේ තෑගි ගන්නද? ඊළඟට බොරු කියනවා. බොරු කිව්වම තෑගි දෙනවා. සැපසේ වාසය කරනවා බොරු කියලා. කෙනෙක් කියනවා දැන් උඹ මේකට හොර සාක්කි දෙන්න ඕනේ. මං උඹට ලක්ෂ පහක් දෙනවා කියලා. ඉතින් ගිහිල්ලා හොර සාක්කි දෙනවා. දීලා ඒක පරද්දවනවා. පරද්දලා ඒ ලක්ෂ පහ ගන්නවා. එහෙම කරන අය නැද්ද? ඉන්නවා. අදත් ඒ ලෝකෙ එහෙමයි. බලන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය සැපසේ ඉන්න නම් ඕනි විදිහක්. බොරුවෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ සැපසේ වාසය කරනවා. ඊළඟට කේලම් කියනවා. මෙතනින් කියන දේ අහගෙන ගිහිල්ලා එතන කියනවා. එතකොට එතනින් සලකනවා හොඳට කන්න බොන්න දීලා. සලකලා කියනවා ආයේ ඇවිත් කියපන් විස්තරේ ආයේ දෙන්නම් කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? එතනින් අහගෙන ඇවිත් මෙතෙන්ට කියනවා. මෙතනින් කීයක් හරි ගන්නවා. එහෙම සලකනවා. මේ ලෝකේ තව අයට කියනවා මෙහෙම. අරයට ගිහින් පරුෂ වචනයෙන් බැනලා වරෙන් උඹට දෙන්නම් ගාණක්. කරන්නේ නැද්ද? කරනවා. දැන් ඔය පාතාලේ කියන එක එහෙමමනේ තියෙන්නේ. hina වෙවි සතුටින් ඉන්න අය. ඊළඟට හිස් වචන. ඔන්න ගොඩක් මිනිස්සු රැස් කරලා කියනවා අද මං හිනස් වෙනවා කියලා. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? යනවා hina වෙන්න. නිකම් හිනස්සන්නේ නෑ සල්ලි වලට. එතකොට ටිකට් අරන් යන්නේ. ගියාම අරයා මොකද කියන්නේ? විහිළු කතා කිය කියා හිනස්සනවා. සම්ප්‍රප්පලාපයෙන් සැපසේ වාසය කරනවා. හොල්මන් කතා කියනවා, විහිළු කතා කියනවා. එතකොට මිනිස්සු සන්තෝෂේ වැඩි වෙලා සල්ලි දෙනවා. තෑගි දෙනවා හිනැස්සුවා කියලා. අන්න ලෝකේ තියෙන දේවල්. ඊළඟට අනුන්ගේ දේවල් දිහා බලලා ඒවට ආස කර කර සැපසේ වාසය කරනවා. ඊළඟට ද්වේෂය නිසා සැපසේ වාසය කරනවා. කොහොමද ද්වේෂය නිසා සැපසේ වාසය කරන්නේ? ද්වේෂය මුල් කරගෙන එයා පලි ගන්නවා. ද්වේෂ සහගතව ඉඳලා අහු වෙන්නේ නැති වෙන්න ඉඳලා පලි ගන්නවා. නින්දා කරනවා. කැලෑ පත්තර ගහනවා. එහෙම කරලා අරයා පෙළලා සන්තෝෂ වෙනවා. දෙයයන්ගේ කැමැත්තනේ මිත්‍යා දෘෂ්ටියෙන් සතුටු වෙනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා සතුටු වෙන අය කොච්චර ඉන්නවද මේ ලෝකේ? සැපසේ වාසය කරන අය දෙවියන්ට මම කිව්වා කිව්වා කිව්වා දෙයෝ ඉතින් දෙයියන්ගේ කැමැත්ත කළා කියලා හිතලා සතුටින් ඉන්නවා. කොච්චර ඉන්නවද ඒ වගේ අය? මෙලොව සැපසේ හිටියට බුදුරජාණන් වහන්සේ වදාලා ඒගොල්ලෝ මේ ජීවිතේ සැපසේ වාසය කරනවා. සෝකායස්ස බේදා පරම්මරණා. නමුත් ඒ පුද්ගලයා කය බිඳී මරණින් මතු. අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් uppajjati. අපාය දුර්ගතිය විනිපාත නම් වූ නිරයේ තමා ගින් උපදින්නේ. ලෝකයේ ඉන්නේ ඔය කොටස් දෙක. ලෝකයේ ඉන්නේ ආශෘතවත් පෘ탁ජන පිරිසද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක පිරිසද ආශෘතවත් පෘ탁ජනයෝනේ ඉන්නේ ඔය දෙක තමයි ලෝකේ ඉන්නේ කොටසක් දුකසේ වාසය කරගෙන දුක් විඳ විඳ ඉඳලා මැරිලා දුගතියේ යනවා අනිත් අය සැප විඳින්න ගිහිල්ලා පංච දුෂ්චරිතයේ දස අකුසලයේ යෙදී යෙදී ඉඳලා මරණින් මත්තේ දුගතියේ යනවා. ඔච්චරයි ලෝකේ තියෙන්නේ. තුන වර්තමානයේදී දුකසේ වාසය කොට මරණින් මතු සැප විපාක විඳීම. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා තව ධර්ම සමාදානයක් තියෙනවා. හැබැයි මේ ජීවිතේ වාසය කරන්නට තියෙන්නේ දුකසේ. පරලොව මරණින් මතු සැපසේ වාසය කරනවා. ඒ තමයි කෙනෙක් ඉන්නවා සත්තු මරන්නේ නැහැ. සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. එයත් සතුන් මරන්න හවුල් වුණොත් සමහර විට සැපසේ ඉන්න පුළුවන්. හැබැයි එයා ඒකට හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා දුකසේ වාසය කරන්න වෙනවා. නමුත් ප්‍රාණඝාතයට හවුල් වෙන්නේ නැහැ. අන්න එයා ධර්මය අල්ලන කෙනෙක්. දකින්නට දුර්ලභ මිනිසයෝ. ඔන්න සොරකම් තියනවා ලේසියෙන් සොරකම් කරන්න පුළුවන්. කාත් කවුරුවත් දන්නෙත් නැතිව අත්සනින් විතරක් එයාට ගන්න පුළුවන් ලක්ෂ ගණන් හොරකම් කරලා. කාටවත් අහුවෙන්නේ නැති වෙන්න එයාට සොරකම් කරලා සැප විඳින්න පුළුවන්. නමුත් එයා ඒක කරන්නේ නැහැ. ඒක නොකර එයා දුකසේ වාසය කරනවා. අන්න ඒ පුද්ගලයා දුර්ලභ කෙනෙක්. ලේසියෙන් කෙනෙකුට එහෙම දෙයක් කරන්න බෑ. දුර්ලභ ගණයේ මිනිසියෙක් ඒක කරන්නේ. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකේ. අනාචාරයේ හැසිරෙන්නේ නැහැ. එයා ඒ නිසා දුක් කරදර තියනවා. හරියට උසස් වීම් දෙන්නේ නැහැ, නිවාඩු දෙන්නේ නැහැ, ගමන් බිමන් විශේෂ පහසුකම් මොකුත් දෙන්නේ නැහැ. සුදුසුකම් වලට අනුව උසස් වීම කිසිවක් දෙන්නේ නැහැ. තැනක් ලැබෙන්නේ නැහැ. හැම තිස්සෙම කැපිලි කෙටිලි තමා යාට තියෙන්නේ. මොකද හේතුව අනාචාරයේ නොහැසිරීම. නමුත් එයා ඒ දුක් දුකසේ බාර ගන්නවා. එයාට දුකක් තියෙන්නේ. නමුත් ඒක විඳ ගන්නවා. නැත්නම් එයාට ලේසියෙන් පුළුවන් රට සවාර යන්න. කෑම බීම, ඉඳුම් හිටුම්, හෝටල් ගාස්තු ඔක්කොම දෙනවා. නමුත් එයා ඒකට යන්නේ නැහැ. දුකසේ වාසය කරනවා. අනාචාරයේ හැසිරෙන්නේ නැතිව. අරයත් කරනවා මෙයත් කරනවා ඇයි අපි විතරක් මේක තෝරාගන්නේ කවුද ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. ඇයි? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට විතරයි කම්පා නොවී ඉන්න පුළුවන්. අශ්‍රුතවත් පෘ탁ජනයාට බෑ. කම්පා වෙනවා. එක දවසක් ඉඳී, දෙකක් ඉඳී, තුන්වෙනි දවසේ තව පෘ탁ජනයෙක් ඇවිත් කියනවා මෝඩ වෙන්න එපා. මේ ලැබෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගනින්. මේ අවස්ථාව අත්හරින්න එපා. ඔය කවුරුත් කරන්නේ. අර අහවලත් කරන්නේ. මෙයත් කරන්නේ. අරයත් කරන්නේ. උඹ මොකද? කියලා අහනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අරයාගේ අර හොඳ ගතිය නැති වෙලා එයා ඒ ගොඩට වැටෙනවා. මේ අසත්පුරුෂ ආශ්‍රය හරි භයානක එකක්. හොයාගන්න බෑ. හොරකමත් එහෙමයි. ඔන්න හොඳට හොරකමක් නොකරම ඉන්නව මුල් කාලේ. බයටත් එක්ක. නමුත් අසත්පුරුෂයන්ගේ ඇසුර නිසා මොකද වෙන්නේ? මේවා කවුරුත් කරනවා. ඕක ඔච්චර ගණන් ගන්න දෙයක්ද? අසවලත් කරනවා. අන්න අසවලත් කරනවා. උඹත් ඔය කීයක් හරි අරගනින් කියනවා. ආ එහෙනම් කමක් නෑ කියලා අන්න එයත් වැටෙනවා ඒ ගොඩට. ටික කාලයක් යනකොට එයා තමයි ඒකේ විශාරද වෙන්නේ. බොරු නොකියන නිසා. බොරුවත් එහෙමයි. ඔන්න ඉස්සෙල්ලාම එන්නේ බොරු කියන්න බය අය. පහුවෙති එයත් එහෙමයි. නමුත් මේ කෙනා එහෙම නොවේ. මෙයා විඳෝගෙන ඉන්නවා. සොරකම් කරන්නේ නැහැ. සොරකම් කිරීම නිසා දුක් විඳිනවා. සමහර විට මෙයා වැඩ කරන ආයතනයේ පිරිස සොරකම් කරන පිරිසක්. දැන් මෙයා හොරකම් කරන්නේ නැහැ. අර පිරිස මෙයාට බයයි. ඊට පස්සේ මෙයාට කැපිල්ල දානවා. රස්සාවෙන් අස් කරන්න බලනවා මෙයාව. මෙයා වෙන වෙන ප්‍රශ්නවලට දානවා. මෙයා මාරු කරනවා. ඉන්න තැනින් පහලට දානවා. නමුත් මෙයා අඬ අඬ දුකසේ හරි ඒක කරනවා. බොරු නොකීම නිසයි එයාට සැපක් ලැබෙන්නේ නැත්තේ. නමුත් එයා බොරු කියා ලබා ගන්නා සැපට වඩා බොරු නොකියා ලැබෙන දුකට කැමති වෙනවා. කේලමිනුත් වැලකිලා. එයාට කේලම් කිව්වොත් හොඳට හොයාගත හැකි ගානක්. හිතගත හැකි, කිට්ටු වෙත හැකි, පාටිවලට යත හැකි, තෑගි හම්බ වෙනවා, ඒ ඔක්කොම පුළුවන් කේලම් කිව්වත් කිට්ටු වෙලා. නමුත් මෙයා කේලම් කියන්නේ නැහැ. මෙයා මෙයාගේ පාඩුවේ අයින් වෙලා ඉන්නවා. කේලම් නොකියන නිසා මෙයා කොන් වෙනවා. නමුත් එයා ඒ කොන් වෙලා විඳින දුක විඳිනවා. කේලම් කියලා ලබා ගන්න දේ ලබා ගන්නේ නැහැ. දුක සේවාසය කරනවා. පරුෂ වචනෙන් වලකිනවා එයා. කවුරු හරි ඇවිත් බනිනවා මෙයාට. දැන් මෙයාට එක පරුෂ වචනයක් කිව්වොත් ඔක්කොම නතර කරන්න පුළුවන්. ඒත් එයා මොකුත් නොකියන්නේ හඬව ඉන්නවා. දුකසේ වාසය කරනවා. හිස් වචන එපාමයි. ඊළඟට හිස් වචන කිව්වනම් බොහෝ සැපසේ වාසය කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. දැන් කාර්යාලවල විහිළු කතා කිය කියා ඉන්නවනම් හරි තැනක් තියෙනවනේ. හැමතිස්සෙම හිනස්ස හිනස්ස ඉන්නවනම් එයා වටේ තමයි පිරිස ඉන්නේ. ඒ මොකවත් නැතුව පාඩුවේ ඉන්නවා කියමුකෝ බණ පොතක්වත් බලාගෙන විවේක වෙලාවට අර සම්ප්‍රප්පලාප කිය කිය ඉන්න අය එයාව උපහාසයට ලක් කරනවා. නින්දාවට ලක් කරනවා. මේකෙන් එයාට දුකක් ලැබෙනවා. නමුත් එයා දුක් විඳ විඳ ඉන්නව සම්ප්‍රප්පලාප ගොඩට යන්නේ නැතිව. අන්න බලන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. අනුන්ගේ දෙයට කුමටද ආසා? ඊළඟට අනුන්ගේ දේවල් වලට එයා ආස කරන්නේ නැහැ. දුකසේ වාසය කරනවා. එයාට තරහ යන අවස්ථාවල් එනවා. ඒ අවස්ථාවලදී එයා තරහ නොගෙන දුකසේ ඉන්නවා. මට එක දවසක් ලියුමක් එවලා තිබුණ දුර ඈත පළාතක කෙනෙක්. එයාට මහත්තයත් ගහනවලු. මහත්තයාගේ අම්මත් ගහනවලු. මහත්තයාගේ නාංගිත් ගහනවලු. එයා ලියලා තිබුණා මට එයා ගෙයක් වැහෙන්න පිටිකොටලා ඇති කියලා. නමුත් තරහක් නෑ. තරහකින් තොරව ලිපිය ලියලා තිබුණා. එතකොට දුකසේ වාසය කරලා තියෙනවා එයා තරහකින් තොරව. සිංහලත් මතක නෑ. ඊළඟට සම්මා දිට්ඨියෙන් යුක්තයි. එයා සම්මා දිට්ඨියෙන් යුක්තව දුකසේ වාසය කරනවා. අපි කියමු ඔන්න කෙනෙක් යනවා මැද පෙරදිග රස්සාවකට. ගියාම එයා තෙරුවන් සරණ ගිය කෙනෙක් කියලා කට්ටිය දැනගන්නවා. දැනගෙන එයාට දීමනා දෙන්නේ නැහැ. නින්දා අපහාස කරනවා. නමුත් තව කෙනෙක් ඉන්නවා ලංකාවේදී තෙරුවන් සරණ ගියපු එක්කෙනෙක්. අන්න එයා සැප විඳීම පිණිස සම්මා දිට්ඨිය අතහරිනවා. අතහැරලා මිච්ඡා දිට්ඨිය වැළඳ ගන්නවා. ටික දවසකින් ඔන්න මෙයාගේ ඇඳුමත් වෙනස් වෙලා හොල්මනක් වගේ ඔන්න ඉන්නවා කළු පාට ඇඳගෙන මූණත් වහගෙන අනිත් දවසේ බලනකොට සිංහලත් මතක නැහැ. එහෙම අය ඉන්නවනේ. එහෙ ඉඳලා මෙහෙ එනකොට ආයෙ එනවා සාරිය ඇඳගෙන. සැපය පිණිස මේ කරන්නේ. එහෙ ගියාම අහනවා "ආ උඹ බෞද්ධද?" "නෑ නෑ මම ක්‍රිස්තියානි" කියනවා. ඕන දුකක් විඳින්න ලෑස්ති. හැබැයි සමහරු ඉන්නවා නෑ මම තෙරුවන් සරණ ගිය කෙනෙක්. එහෙම කියන අය ඉන්නවා ඕන දුකක් විඳින්න ලෑස්ති වෙලා. සැලකිලි සම්මාන මොකොත් හම් වෙන්නේ නෑ. දුකසේ ඉන්නව සම්මා දිට්ඨිය හේතු කරගෙන. ලංකාවේ දැන් දැන් මේ தත්ත්වය තියෙනවා. සමහර තැන්වල උසස් වීම හම්බ වෙන්නේ නෑ බෞද්ධ වීම නිසා. ලංකාවේ දැන් උදා වෙලා ඒ අවාසනාවන්ත తත්වය එතකොට සමහර ඉස්කෝලවලට ළමයි දාගන්න බෑ බෞද්ධ නිසා. ඉතින් මේ දෙමව්පියෝ මිත්‍යා දෘෂ්ටිය වැළඳ ගන්නවා ළමයින්ට උගන්වලා සැප ලබා දෙන්න. මරණින් මත්තේ දුගතියේ. සම්මා දිට්ඨිය තියෙන කෙනා එහෙම කරන්නේ නැහැ. එයා දුකසේ වෙන මොකක් හරි කරනවා. සම්මා දිට්ඨිය අත්හරින්නේ නැහැ. එහෙම කරන කෙනා මරණින් මත්තේ සැප විපාක ලබනවා. ඒක තමයි මේ ජීවිතේ දුකසේ වාසය කිරීම. පරලොවදී සැප විපාක ලැබීම. දැන් බලන්න ඒකත් ටික දෙනයි නේද කරන්නේ. බොහොම සුළු පිරිසයි පරලොව සැප විපාක ලබන්නේ. හතර වර්තමානයේදී සැපසේ වාසය කොට මරණින් මතු සැප විපාක විඳීම. තව කොටසක් ඉන්නවා මේ ජීවිතයේදීත් සැපසේ වාසය කරනවා. මරණින් මතුත් සැප විපාක ලබනවා. එයා මේ ජීවිතයේදී සතුන් මැරීමෙන් වැළකී වාසය කරනවා. මේකෙන් එයා ලොකු සැපක් සතුටක් ලබනවා. සතුන් මැරීමෙන් වැළකී වාසය කිරීම නිසා පිරිස අතරේ මෙයා ලොකු ගෞරවයකට පිළිගැනීමකට ලක් වෙනවා. ඊළඟට මෙයා සොරකමින් වළකිනවා. සොරකම් නොකරන නිසා මෙයත් එක්ක ව්‍යාපාර කරන්න, ගනුදෙනු කරන්න පිරිස වැඩි වෙනවා. ඒ නිසාම මහා ධනවත් කෙනෙක් බවට පත් වෙලා සැපසේ වාසය කරනවා. මනා චරිතයකින් යුතු ජීවිතයක් ගෙවනවා. ඊළඟට මෙයා අනාචාරයෙන් වැළකී සිටිනවා. අනාචාරයෙන් වැළකී සිටීම නිසා මෙයා ස්වාමියාගේ ගෞරවයට භාජනය වෙනවා. දරුවන්ගේ ගෞරවයට භාජනය වෙනවා. ස්වාමි පුරුෂයෙක් ඉන්නව අනාචාරයෙන් වැළකිලා. ස්වාමි දියණියගේ ගෞරවයට භාජනය වෙනවා. දරුවන්ගේ ගෞරවයට භාජනය වෙනවා. ආයතනයක ඉන්නෝ ප්‍රධානියෙක් අනාචාරයෙන් වැළකුණු. අනිත් ආයතන ප්‍රධානීන් කල්පනා කරනවා මෙයාට ඕන එකක් කරන්න පුළුවන්කම තියෙද්දී මෙයා ඊටමත් චරිතවත් ජීවිතයක් ගෙවනවා. ගෞරවය ලබනවා. සැප ලබනවා. එයා අනාචාරයෙන් වැළකීම නිසා සැපසේ වාසය කරනවා. හැබැයි දුර්ලභයි මේ අය. සමාජයේ ගෞරවයට පාත්‍ර වෙනවා. ඊළඟට බොරු නොකීම නිසා සැපසේ වාසය කරනවා. එයා බොරු කියන්නේ නැහැ. බොහෝ දෙනෙක් කැමති එයත් එක්ක ගනුදෙනු කරන්න. එයත් එක්ක කතාබස් කරන්න. එයාගෙන් උපදෙස් ගන්න. එයාට ආරාධනා කරනවා. එයා සැපසේ වාසය කරනවා බොරු නොකීම නිසා. ඒ වගේම කේලම් නොකීම නිසා සැපසේ වාසය කරනවා. ගුණවතුන්ගේ සමාජයේ එයා හරි ප්‍රියයි. එයාට සලකනවා හොඳට. පරුෂ වචන කියන්නේ නැහැ. ඒ නිසාම එයාව කීර්තිමත් වෙනවා. එයාගේ ගුණය කවුරුත් කතා කරනවා. එයාට සලකන්ට පටන් ගන්නවා. සැපසේ වාසය කරනවා. හිස් වචන කතා කරන්නේ නැහැ. ඒ නිසා එයාව ගෞරවනීය තත්වයකටපත් වෙනවා. සැපසේ වාසය කරනවා. අනුන්ගේ දේවල් වලට එයා ආස කරන්නේ නැහැ. ඒ නිසා සැපසේ වාසය කරනවා. එයා මෛත්‍රිය හොඳට පුරුදු කරනවා. ඒ අවෛරී චිත්තය නිසා සැපසේ වාසය කරනවා. එයාට හොඳට නිින්ද යනවා. සනීපෙට හැරෙනවා. දෙවියන්ටත් ප්‍රියයි, මිනිසුන්ටත් ප්‍රියයි. හදිසි අනතුරු වලින් එයා පුදුම විදිහට වැළකෙනවා. එයාගේ පෙනුමත් පැහැපත්. එයා කාටත් ප්‍රියමනාප වෙනවා. සැපසේ වාසය කරනවා මෙත් සිතින්. මිසදිටු බවින් අත්මිදී. සම්මා දිට්ඨියෙන් යුක්තයි. ඒ නිසාම එයා හොඳ පිළිගැනීමකට ලක් වෙනවා. සැපසේ වාසය කරනවා. එයා ලෝකයේ ගෞරව බහුමානයට ලක් වෙනවා. එයාට මිනිස්සු උදව් කරනවා. එයා මිනිස්සුන්ට උදව් කරනවා. සැපසේ වාසය කරනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා මේ ආකාරයෙන් මේ ජීවිතයේදී සැපසේ වාසය කරනවා. එයා මරණින් මතු පරලොව ජීවිතයේත් සැප විපාක ලබනවා. බුදුරජාණන් වහන්සේටම පමණයි. බලන්න අපගේ බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයන් හරි ආශ්චර්යමත් දේශනා. සම්මා සම්බුදුවරයන් වහන්සේලාට මිසක් ලෝකේ වෙන කාටවත් මේවා මේ විදිහට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ දැන් මේ ධර්ම සමාදාන හතරට උපමා හතරක් වදාරනවා. මෙන්න ඒ උපමා. විෂ දාපු තිත්ත ලැබු තිත්ත ලබු ගෙඩියක් තියනවා හලාහල විෂ දාපු. ජීවත් වෙන්න කැමති, මැරෙන්න අකමැති, සැප කැමති, දුක කැමති නැති මිනිසෙක් මෙතනට එනවා. මෙයාගේ අතට මේක දෙනවා. දීලා කියනවා එම්බා පුරුෂය මේක හලාහල විෂ දාපු තිත්ත ලපු ගෙඩියක් කියලා මේක පෙන්නලා කියනවා. මේ බලපන්. හැබැයි නුඹට කැමති නම් මේක පානය කරන්න පුළුවන්. හැබැයි මේක පානය කරද්දී නුඹ කිසිසේත් සතුටක් විඳින්නේ නැහැ. මේ බලාපන් මේකේ පෙනුමේ හැටි කැතයි. මේ බලාපන් සුවඳ නැහැ. ගඳයි. රස නැහැ. හැබැයි නුඹ කැමති නම් පානය කරන්න. පානය කළොත් එක්ක නුඹ මැරිලා යාවි. එහෙම නැත්නම් මාරාන්තික දුක්වලට පත්වේවි. සැමදා දුකසේ. අර පුද්ගලයා මේක අහන්නේ නෑ. මෙයා අර විෂ මිශ්‍ර තිත්ත ලබු ගෙඩිය දිය කරලා පානය කරනවා. පානය කරලා එක්කෝ එයා මැරෙනවා නැත්නම් මාරාන්තික දුකකටපත් වෙනවා. අන්න ඒ වගේ කියනවා අර පළවෙනි ධම්ම සමාදානයේ යෙදෙන කෙනා. මොකක්ද මේ ජීවිතේ දුකසේ වාසය කරන පරලොව ජීවිතේ දුක් විපාක ලැබෙන එක. එයා පාණය කරති සතුටක් නෑ. සැපක් නෑ. අර තිත්ත ලැබු gediයට හලාහල විෂ යොදලා තියෙන්නේ. ඒක පාණය කරන්න කිව්වට රසවත් නෑ. මිහිරක් නෑ. හලාහල විෂ කියන්නේ දරුණු විෂක් දාපු දේ. මාරාන්තික විෂ සහිත සුමිහිරි පානය. ඊළඟට දෙවෙනි එක තමයි මෙලොව බොහොම සැපසේ වාසය කරනවා. මරණින් මත්තේ දුක් විපාක විඳිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මේ වගේ දෙයක් කියලා. භයානක විෂ යෙදූ ප්‍රනීත බීමක් තියෙනවා. බොහෝම රසවත්. ඈතට සුවඳ හමනවා. බොහොම පෙනුමයි. බලන්නත් ලස්සනයි. හැබැයි මේ බීමට හලාහල විෂ දාලයි තියෙන්නේ. මෙතෙන්ට එනවා මිනිසියෙක්. මැරෙන්න අකමැති, ජීවත් වෙන්න කැමති. සැපය කැමති, දුකට අකමැති. මෙයාට මේ බීම වාජනය දෙනවා. දීලා කියනවා එම්බා පුරුෂය මේ බලාපන් මේ ප්‍රනීත බීමක් නුඹට මේක පානය කරද්දී ඊටාම මිහිරි රසයක් දැනේවි සිත් ඇද ගන්නා සුවඳක් දැනේවි හැබැයි මේක විෂ මිශ්‍ර කරලයි තියෙන්නේ නුඹ මේක පානය කරද්දී රස බව හැබෑව සුවඳ හඹන බවත් හැබෑව මේක හොඳට පෙනුම තියෙන බවත් හැබෑව නමුත් නුඹ මේක පාවිච්චි කළොත් මරණයටපත් වේවි. එහෙම නැත්නම් මාරාන්තික දුක් වේදනා විඳව විඳවා සිටීවි. නුඹ කැමතිනම් පානය කරන්න කියනවා. රසයට පෙනුමට රැවටි හලාහල විෂ බොති. එතකොට ඒ පුද්ගලයා ඒ අවවාදය සලකන්නේ නැහැ. එයා වසඟ වෙනවා අරකේ සුවඳට. මිහිරි රසයට, පෙනුමට එයා පානය කරනවා. අන්න එයා පානය කරලා එක්ක මැරෙනවා. නැත්නම් මාරාන්තික විපතකටපත් වෙනවා. අන්න ඒ වගේ තමයි කියනවා මෙලොව ජීවිතයේ සැපසේ වාසය කරනවා පරලොව නිරයේ. එහෙම බැලින්නම් මේ වගේ යුගයක මං හිතන්නේ ආයෙමත් manuss ලෝකේ දිව්‍ය ලෝකේ ඉපදෙනවා කියන එක නම් ආශ්චර්ය අద్භූත කාරණයක්. ඇයි මේ යුගයේ තියෙන්නේ තිත ලැබුයි පැණි බීමයි විතරයි. අනිත් ඒවා ගැන කතාවක් නැහැ. පෙනුම අයහපත් ප්‍රතිඵල යහපත්. ඊළඟට තුන්වෙනි එක මෙලොව ජීවිතයේ දුකසේ වාසය කරනවා. හැබැයි පරලොව සැප විපාක ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒක මෙන්න මේ වගේ. පින්වත් මහණෙනි මේ ගව මුත්‍රවල අරලු දාලා නොයෙක් බේත් වර්ග දාලා හදපු පූතිමුත්ත බේසජ්ජයක් තියෙනවා. අරලු බුලු නෙල්ලි දාපු තිත්ත ಜಾති දාපු බෙහෙත් ඖෂධයක්. මෙතනට එනවා පාණ්ඩු රෝගියෙක්. ඒ පාණ්ඩු රෝගියා ආවට පස්සේ මේ බේත පෙන්නලා කියනවා එම්බා පුරුෂය. මේ බේත බලාපන්. මේක බොහොම වටින ඖෂධයක්. හැබැයි බලාපන් මේ බේතේ හැටි පෙනුම නෑ. ගඳ එනවා ඈතට. කිසිම රසයක් නෑ. නුඹ කැමතිනම් මේක බොන්න පුළුවනි. හැබැයි මේක බොනකොට නුඹට ආස හිතෙන්නේ නෑ. සිත ගන්නෙ නෑ. මේකේ පෙනුම ගැනවත් රසය ගැනවත් සුවඳ ගැනවත් නුඹේ සිත පහදින්නේ නැහැ. හැබැයි නුඹ මේක පානය කළොත් ඔය ලෙඩ සුව වෙනවා. අමාරුවෙන් අමාරුවෙන් හරි බිව්වොත් හොඳ වෙනවා. එයා මොකද කරන්නේ? බේත අයින් කරන්නේ නැහැ. දුරු කරන්නේ නැහැ. අනේ එපා කියලා අතහරින්නේ නැහැ. අමාරුවෙන් හරි මම මේක බිව්වොත් මං සනීප වෙනවා කියලා එයා අමාරුවෙන් අමාරුවෙන් හරි අර බේත පානය කරනවා. බේත පානය කළාම කාලයක් යනකොට එයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. ඒ වගේ කියනවා මෙලොව ජීවිතේ දුකසේ වාසය කරන පරලොව ජීවිතයේ සැප විපාක ලබන කෙනා. දැන් මේ අවබෝධය තියෙනවා නම් මිනිසෙයින්ට සල්ලි තිබ්බට අවබෝධය කොහොම දෙන්නද? සමහරු ඉන්නවා එයාලා කියනවා අර බලන්න අනිත් ආගම් වලට හොඳට සල්ලි තියෙනවා. අපි මේ සිල් රැකගෙන ඉන්න ගිහිල්ලා දුකසේ ඉන්නවා කියලා. එයාට මේ ගැන අවබෝධයක් නැහැ. එයා දන්නේ නැහැ සල්ලි තිබුණට එයාලා පානය කරන්නේ හලාහල විෂ මිශ්‍ර පැණිබීම කියලා දන්නේ නැහැ. ඒක ඉවර වෙන අවස්ථාව හොයන්න බෑනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ ජීවිතෙත් සැපසේ වාසය කරන පරලොව ජීවිතෙත් සැපසේ වාසය කරන හතරවෙනි ධර්ම සමාදානයට උපමාව. පෙනුමත් හොඳයි ප්‍රතිඵලත් හොඳයි. මී පැණි, ගිතෙල්, වෙඬරු ආදිය එකට යොදවලා ඉතා ප්‍රනීත වූ ආකාරයේ ඖෂධ පානයක් හදලා තියෙනවා. මෙතෙන්ට එනවා ලේ බඩයන්ට හැදිච්ච රෝගියෙක්. එතකොට මෙයාට කියනවා එම්බා පුරුෂය මේ බලාපන් මේ ගිතෙල් මේ පැණි වෙඬරු ආදිය දමලා බොහොම ප්‍රනීත විදියට හදාපු දෙයක් මේ ඈතටත් සුවඳ එනවා. මිහිරි රසයෙන් යුක්තයි. මේක කොච්චර ලස්සනද? පානය කරද්දී නුඹ හරියට සතුටු වේවි. ඒ වගේම මේ පානය කළාම නුඹ සනීප වේවි. එතකොට එයා සනීප වේවි. එතකොට එයා මොකද කරන්නේ? මේක අහලා පානය කරනවා. පානය කරද්දී එයා රසයෙන්ුත් සතුටු වෙනවා. පැහැයෙන්ුත් සතුටු වෙනවා. සුවඳිනුත් සතුටු වෙනවා. ඒ වගේ තමයි මෙයා මෙලොව ජීවිතේ සතුටින් වාසය කරලා පරලොව ජීවිතයේ සැප විපාක ලබනවා. මෙන්න මෙලොවත් පරලොවත් ඉහළම සමාදානය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්වත් මහණෙනි මෙලොව ජීවිතයේත් සැපසේ වාසය කරමින් ඉන්නේ. පරලොව ජීවිතයේත් සැප විපාක ලබයිද? මෙන්න මේ ධර්ම සමාදාන හතරින් අග්‍රම දේ කියලා. මේක දන්නවනම් එයා හරියට වලාකුළු පහ වරත් කාලේ පායන කාලේ අහසේ සූර්යා නැගිලා අඳුරු ලොව එළිය කරලා බබලන්නේ යම්සේද අන්න ඒ වගේ කියනවා ඒ හතරවෙනි ධර්ම සමාදානය. ඒ කෙනා මේ ලෝකයේ සියලු අන්‍යාගමික බ්‍රාහ්මණයින්ගේ සියලු මතවාද මැඩගෙන බබලන කෙනෙක් වෙනවා. දීප්තිමත් කෙනෙක් වෙනවා. ප්‍රභාෂ්වර කෙනෙක් වෙනවා. මේ හතරවෙනි ධර්ම සමාදානය. කොයි තරම් කියලා දුන්නද? උපමාව බලන්න. කොයි තරම් ලස්සනද? එතකොට මේක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ නුවණ තියෙන කෙනාට. හොඳට කල්පනාව තියෙන කෙනාට. හොද්දේ දාපු හැන්දද රස බලන දිවක්ද? ධර්මය ඉගෙන ගන්න ඕනේ අර ව්‍යංජනයේ හැන්ද දැම්ම වගේ නොවේ. මුල ඉඳලා කටපාඩම් කරගෙන නෝට් ගහලා හරි ගස්සගෙන ඒවා ඔක්කොම වචනෙන් වචනේ ලියාගෙන සංදි සමාස වෙන් කරලා ඔක්කොම දැන් හදලා තියෙනවා. හැබැයි යෝනිසෝ මනසිකාරය නෑ. ඉරිසියාව ආවද ඉරිසියාවට යට වෙනවා. තරහ ආවද තරහට යට වෙනවා. වෛරය ආවද වෛරයට යට වෙනවා. ක්‍රෝධය ආවද ක්‍රෝධයට යට වෙනවා. ප්‍රශ්න ආවම ප්‍රශ්නවලට යට වෙනවා මිසක් එයා ප්‍රශ්න යට කරන්නේ නැහැ. එයාට හොයාගන්න බෑ මේක. එතකොට එයා හොද්දේ දාපු හැන්ද වගේ. අපිට වමනා කරන්නේ ඒක නොවේ. ඒ දන්න කාරණා එයා ආර්ථ වශයෙන් අවබෝධ කරගත්තනම් අන්න එයා තමයි කියනවා ව්‍යංජනේ රසය දාන දිවක් වගේ කෙනා. එයාට එතකොට ඒ පොඩි දේ පවා ජීවිතය අවබෝධ කරන්න හේතු වෙනවා. ඉස්සර මාස්පතා වැඩසටහන් තිබුණද? බුදුරජාණන් වහන්සේ කොහෙවත් මාස්පතා වැඩසටහන් කළා කියලා අහලා තියෙනවද? නෑ. රහතන් වහන්සේලා කොහෙවත් මාස්පතා වැඩසටහනක් කළාද? නෑ. චාරිකාවේ වඩිද්දී ඒ ගමන් එක පළාතක මිනිස්සුන්ට ධර්මයක් කියලා දෙනවා හම්බෙන්. ඒ මිනිස්සු ධර්මය ගත්තා. ප්‍රගුණ කළා. එච්චරයි. අන්න බලන්න එතකොට යෝනිසෝ මනසිකාරයෙන් නේද මේක කරන්න තියෙන්නේ. ඒ නිසා මාස්පතා නෙවෙයි දිනපතා වැඩසටහන් කරලා ධර්මය කිව්වත් අයෝනිසෝ මනසිකාරයෙන් නම් ඉන්නේ අවබෝධ කරන්න බෑ. හරි දේ අඳුනගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ නිසා අපි මේක හොඳට තේරුම් ගන්න ඕනේ. අපිට බාධා පිනිස පැවතිලා තියෙන්නේ අපේ මේ එක එක මතිමතාන්තර. දැන් ඔය සමහරු කියනවා අපි මේ පින් කරනවා පින් කරනවා අපිටමයි මේ කරදර ගොඩ. අන්න බලන්න අසවල් අසවල් අය සැපසේ වාසය කරනවා. කියලා. නමුත් ඒ ඔක්කොම නැති වෙලා යනවා. එයා මේ ධම්ම සමාදාන සූත්‍රය හරියට අහලා තිබුණා නම් ඒ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා. එතකොට අපිට පේනවා කල්යාණ මිත්‍රයන්ගේ ඇසුරින් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නැත්නම් දැනගන්න බෑනේ. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න ඕනේ. නැත්නම් මේක හොයන්න බෑ. ඊට පස්සේ තමන්ම තමන්ගේ සිල්වලටත් බැන බැන තමන්ම තමන්ගේ ගුණවලටත් ගරහ ගරහ තමන් දන්නේ නැහැ. අපටම මේවා වෙන්නේ. අනේ අපි මේ හොඳට ඉන්නවා. අපිටමයි මේ වැරද්ද. මටත් හිතෙනවා මේවා අතෑරලා දාන්න. එහෙම කියන අය ඕනි තරම් ඉන්නවා. එතකොට අපිට පේනවා මොකද හේතුව කියලා. එයාට බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම ඇති වුණ පැහැදීමක් නැහැ. පින්වතුනි, මේ අවබෝධයෙන්ම පැහැදීම ඇති වෙනවා කියන කාරණය නුවණ තියන කෙනෙක්මයි කරන්නේ. මේ ධර්මය කියන එක බුද්ධිමත් මිනිසුන්ගේ බුද්ධිය උරගා බලන විස්මිත ගලක් වගේ. හරියටම අල්ලගත්තොත් හරියි. නුවණක්කාරයමයි මේක තේරුම් ගන්නෙ. නුවණ තියෙන කෙනා කවුද? කොහෙද ඉන්නේ? කියන එක ධර්මයේම තේරුම් අරගෙන වටහා ගන්න ඕනේ මිසක් වෙන කෙනෙක්ට බෑ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් සොයාවි. බුදුරජාණන් වහන්සේ නමකට විතරයි ඒක විශේෂ වෙන්නේ. ඉතින් ඒ නිසා ධර්මයමයි සේවනය කරමින් පුරුදු කරන්න තියෙන්නේ. පැහැදිලි ලෙස පිරිසිදු ලෙස දෙසූ සේක සිරි සදහම්. ඉතින් ඒ නිසා ඔබ බොහොම සන්තෝස වෙන්න. වසර 2550කට කලින් වදාළ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මේවා තේරෙන්නේ නැද්ද? මේ තේරෙන්නේ දැන් බලන්න මේක නොතේරෙන දෙයක් බවට පත් කරලා. ඕවා මොනවද? පරමාර්ථ සත්‍ය කිය කියා පටලවනවා. දැන් බලන්න මේක එහෙම නෑනේ. මේක කොච්චර සත්‍යයක්ද? කොච්චර පැහැදිලිද? ඉතින් ඒ නිසා ඔබ අවබෝධ කරගන්න. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙලා ආර්යයන් වහන්සේලාව හඳුනන සත්පුරුෂයන් වහන්සේලා හඳුනන ආර්යයන් වහන්සේලාගේ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂ ආර්ය ධර්මයේ සත්පුරුෂ ධර්මයේ හික්මිලා සේවනය කළ යුතු දේ හඳුනාගෙන සේවනය නොකළ යුතු දේ හඳුනාගෙන භජනය කළ යුතු දේ හඳුනාගෙන භජනය නොකළ යුතු දේ හඳුනාගෙන සේවනය කළ යුතු දේ සේවනය කරමින් සේවනය නොකළ යුතු දේ සේවනය නොකර අත්හරිමින් භජනය කළ යුතු දේ භජනය කරමින් භජනය නොකළ යුතු දේ අත්හරිමින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ලබා ගන්නා වූ උදාරතර ජීවිතාවබෝධය ලබාගෙන මේ ගෞතම බුදුසසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ පරම දුර්ලභ වාග්ය උදා වේවා සාදු සාදු සාදු